දැයි ශිළු දිනාටම තෙරුවන් සරණයි. අපි නිස්සරණ වන සංරක්ෂක සේනාසනය යොමගදී කරගෙන යන භාවනා වැඩපිළිවෙලේ අපි මේ 54 වෙනි වැඩමුළුවේ ක්‍රමික ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට භාවනා සඳහා පැමිණිච්ච පිරිසට කාරණා තුනක් ඉෂ්ට වෙලා තියෙනවායි කියලා. ඒ මොනවාද මේ පිරිස සීලයක සමාදන් කරවීම, කාලසටහන නැත්නම් අපි මේ කරන චර්යාව මතක් කර දීම ඒ වගේම භාවනා කරන්නේ කොහොමද කියලා භාවනා සම්බන්ධව මූලික කමටහන් නැත්නම් උපදෙස් ලබා දීම. ඒක මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා මම ඇත්තට මේ වෙනදා ඉස්සර කරනකොට ඒ ඔක්කොම මගේ ඇතිමයි සිද්ධ වුණේ. දැන් අපි ඒ ටික ඔක්කොටම සමස්තයක් වශයෙන් පිළිවෙලකට වෙන්න සකස් කරලා තියෙනවා. ඒ නිසා ඊයේ හවස මූලික හඳුන්වා දීම ලියාපදිංචි කිරීම සමග මේ කාරණා තුන ඉෂ්ට වෙන්න ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද පළවෙනිම ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා ලෑස්තිවීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. මම අරවින්දගෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ඉතින් මේ අතරමැද කාට හරි ඒ දීප උපදේශ මත හෝ දිනචරියාවේ තමන් මේ භාවනා යෝගාවචිත වශයෙන් ගත කරනකොට මතුවෙන ප්‍රශ්න හෝ සිල්පද සම්බන්ධව දන්නේ නැති ප්‍රශ්න මොනවාරි තියෙනවනම් භාවනාවේ පිළිවෙලක් ගුණයක් ඇතිවීම පිණිස ඒව සැකහැර දැන ගැනීම පිණිස ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ ආරාධනාවත් එක්කම අපි ලිඛිත ප්‍රශ්න වලින් වැඩි පටන් අර ගන්නවා. ඒ යන වාරයේදී කාට හරි කතා කරන්න ඕන නම් මේ මයික් එකක් තියෙනවා. ඒ මයික් එක පාවිච්චි කරලා ඒ ප්‍රශ්න සභාගත කරන්න. එතකොට මේ වාර්තාගත වීමට පිටිසිතුයි පැහැදිලි. ඒ නිසා මේ මයික් එක සභාවේ තියන්න ඒ අතර වාරයේදී මම අරවින්දට අරවින්දගෙන් ඉල්ලා හිටනවා දැනට ඉදිරිපත් වෙලා තියෙන ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කරගෙන යද්දී ආස්වාස ප්‍රස්වාස නොදැනී ගොස් සැහැල්ලුවෙන් සිටින අවස්ථාවේදී සිතට සිතවිල්ලක් දැනුනොත් ඒ අවස්ථාවේදී කෙසේ කළ යුතුද මේකදී ඇත්තටම ආධුනික භාවනා යෝගාවචරික ප්‍රශ්නයක් නෙවෙයි මේක ටිකක් කල් භාවනා කරලා විශේෂ මානපාන හුරු කරගෙන ආනපානයත් එක්ක හොඳට සුවද වෙච්චි මානසික தත්ත්වයක් තමයි ප්‍රශ්نين ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී හිත එක විදිහක විස්රාමයක් වෙලා විවේක වෙලා උදකලා වෙලා තියෙන අතර යෝගාවචරයේ බලාපොරොත්තුවක් තියෙනවා ඒ හුදකලාවේදී විවේකයේදී කිසිම හිතවිල්ලක් කිසිම සද්දයක් කිසිම වේදනාවක් එන්න ඕනේ ආවොත් ඒක ගැන මම කලබල වෙන්න ඕනේ නැත්නම් හිතන රක් කරගන්න ඕනේ කියන අදහසින් වගේ ප්‍රශ්න අහලා තියෙනවා. නමුත් මේ යෝගාවචරයට මේ ප්‍රශ්න කපේකනට තේරෙනවා නම් ඒ හිතවිල්ල ඇවිල්ලා ගියාට Taman උපයාගත්ත උදේකලාවට බාධා වෙන්නේ නැයි කියලා Taman උපයාගත්ත විවේකයට බාධා වෙන්නේ නැයි කියලා එහෙනම් ඒ හිතවිලි ගැන කරදර නොවි හිතීම තමයි මේ තපස කියලා කියන්නේ මධ්‍යස්ත භාවය කියලා කියන්නේ ඒ හිතවිලි ගැන කරදර වුණොත් තමයි හිතවිලි අපිට කරදර කරන්නේ ඒ නිසා හිතවිලි ආව පමණට ඒ ගැන හිත කරදර ගත්තොත් ඒ හිතවිල්ලට ලොකු ඉද ප්‍රස්තාවක් ලැබෙනවා හිතට පහර දෙන්න. හිතවිල්ලක් ආවයි කියලා ගණන් ගන්න නැතුව මේක හිතවිල්ලක්. එනමුත් මගේ තියෙන විවේකයේ උදකලාව විස්රාම එහෙම තියෙනවා. එහෙනම් තමගේ සතිය තියෙනවා. එහෙම නැත්නම් මගේ හිතේ අර පිරිච්ච ගතිය එහෙම තියෙනවායි කියලා හිතියොත් හිතවිල්ල බොඳ කරන්න පුළුවන්. හිතවිල්ල බොල් කරන්න පුළුවන්. හිතවිල්ල වඳ කරන්න පුළුවන්. ගණන් නොගෙනීම නෙවෙයි. මොකද මේ ප්‍රශ්නේ අහන්නේ ගණන් ගැනීම නිසා ඒක නිසා උපදේශය වෙන්නේ ඒ වෙලාවේදී ලැබපු විවේකයට ගරු කරලා විශ්‍රාමයට ගරු කරලා උදේකලාවට ගරු කරලා මතු වෙන පුංචි පුංචි හිතවිලි පුංචි පුංචි සද්ද පුංචි පුංචි වේදනා ගණන් නොගෙන කොච්චර දුර ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් තමයි පුදුම හිතෙයි මේ හිත ඒ වගේ හිතවිල්ලකින් ඒ තත්ත්වයටපත් වෙච්ච හිත හිතවිල්ලකින් වේදනාවකේ සද්දකින් කඩන්න බැරි තරම් ස්ථාවරයි නමුත් අර දුක් ගන්න ගතිය දුර්වලකමක් විදිහටයි මෙතන පෙන්නන තියෙන්නේ. ඒකටත් හිත අධිෂ්ඨාන කරගෙන යන්න. එතකොට හිතවිලි තියේදී අනිකුත් එහෙම නැත්නම් වේදනා හද්ද තියේදී තමයිගේ හුදකලාව නඩත්තු කරන්න පුළුවන් බව තේරුම් ගත්තාම ඒක ලොකු ශක්තියක් වාටපත් වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. පින්වත් ස්වාමින් වහන්සේ අනිත්‍ය අවබෝධ වීම සඳහා අනිත්‍ය භාවනාව වැඩි යුතුයද නොයසේනම් ආනාපාන සති භාවනාවෙන්ම එය අවබෝධ වේද ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා මම මේ සැරේ මේ වැඩමුළුව සඳහා තෝරාගත්තේ සංයුතනිකායේ සඳහන් වෙන අප්‍රමාද සූත්‍රය කියන එක ඒකෙදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් අප්‍රමාද වෙනවා නම් සතිය වඩනවා නම් වෙන්න තියෙන තේරම වෙනවායි කියන. ඒ නිසා මේ සතිය වඩන ගමන් ඒකට මේ උම්මලක ටිකක් දාන්න ඕනද ලුණු ටිකක් දාන්න ඕනද රතුණු ගෙඩියක් තම් පෙති ගාලා දාන්න ඕනද කියලා අහන්න ඕනේ සතිය වඩන්න. වඩනකොට ඒ ටික හේම වෙනවා. ඉතින් මම තෝරගන්නේ හුඟක් වෙලාවට මේ වගේ යෝගාවචරයට සංකීර්ණතා ඇති නොවීම පිණිස සර්වචනාංශයේ දේශනා කරන ලද සූත්‍ර මේක ඍජු ගමනක් තියෙන. නමුත් අර යෝගාවචරය දන්න දැනුව ඔක්කොම මේකට දාන්න හදනවා. මෙච්චර ලස්සන ඍජු කෙටි ගමනක් තියේදී එතකොට උත්තරේ වෙන්නේ ඒ දුක්ඛ නේ අනිත්‍ය ලක්ෂණය මතුවේ භාවනාවේදී මතු වෙනකොට අනිච්චානුපස්සනාව සිද්ධ වෙයි. ඒක මතු කරන්න යනවයි කියලා කියන්නේ අත්තිකිලමතාන යෝගයට වැටිලා. ඒ නිසා මතු වෙනකන් භාවනාදි මතු වෙනකන් සතිය අප්‍රමාදේ වඩන්න. එහෙම නැතුව මේ අපිට ඕන ඕන වෙලාවට එහෙම අනිච්චානුපස්සනාව දුක්ඛානුපස්සනාව කරන්න බෑ. භාවනාවෙන් අපිට අඬ ගන්න වෙලාවදී කරතයි. ඒක නිසා සතිය ගැන වග වෙන්න අප්‍රමාදය ගැන වග වෙන්න එතකොට ඒක අපේ භාවනා ඉතුරු ටිකට වග වෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන හිරු නැගීමට පෙර වරහන් ඇතුළේ දෙන අලුයම ආහාර ගැනීම විකාල භෝජනයට ලක්වේද පහදා දෙන්න මේ ශික්ෂාපදයේ පිළිබඳව මම පොරොන්දු වෙන්නම් ඒ අපේ අපවත් වෙච්ච අපේ රේරුකාණ චන්දවින ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ කරපු කොටසක් අපි සම්මත කරගෙන තියෙනවා උපසම්පදා ශීලයේ 391 වෙනි පිට මම හිතන්නේ ඒකොලේ මේ මගේ සංවිධ මේකේ සංවිධායකයට ඔක්කොටම යවලා තිනවා ඒක ඔක්කොම දැනුවත් කරන්න කියලා ඒක වෙලා නැහැ මට වෙන්නේ කෙසේ නමුත් ඒක අපිට සම්පාදනය කරන්න පුළුවන් මෙහෙදී උදේට අහන්න gediya ගහන උඩහා 5:35ට ඒක තමයි අපි මේ ආරණ්‍ය අපි ඔක්කොම ආරණ්‍ය ටික සම්මත කර තියෙන වෙලාව. ඒ යෝගාවචරයට ඒක ගණන් කර කර ඉන්න අමාරුයි. බැරි නෑ තියෙනවා ලොකු පොතක්. ඒක කියවලා කරගන්න පුළුවන්. ඒක නිසා ඒ සාමාන්‍ය දැනුමට අවශ්‍ය තොරතුරු ටික මම අරවින්දට දීලා තියන්නම් ඒ කොලේ ඒක අපි ලැමිනේට් කරලා ගහලා තියමු කාගෙත් දැන ගැනීම පිණිස කාට හරි අවශ්‍ය නම් ඒක අර අපේ ස්වාමීන් වහන්සේගේ රේරුකාණ චන්දියුන ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලයේ පොතේ බලන්න පුළුවන්. මෙහිදී අරුණ නගින වෙලාව බලන්න මේ දවස්වල 5:35ට තියෙන්නේ. ඊට පස්සේ ආහාර ගන්නවා. ඊට ඉස්සෙල්ලා වැටෙන්නේ ඊයේ දවසට 5:35න් පස්සට තමයි අරුණෙන් පස්සේ තමයි බෞද්ධ ක්‍රමයට මේ දවස මාරු වෙන්නේ. ඊට පස්සේ පහුවෙන්දට වැටෙනවා. ගරු ස්වාමින් වහන්සේ දැනට අවුරුදු දෙකකට වැඩි කාලයක සිට ඉන්ටර්නෙට් මගින් ලබාගත් ඔබ වහන්සේගේ භාවනා උපදෙස් අනුව භාවනා කරමි. හිතෙහි විසිරීම මට ඇති ප්‍රධාන ගැටලුවයි. අරයන්ක භාවනාවේදී ආනාපානය කෙරෙහි හිත සුළු වේලාවක් තබාගත හැකි වුවත්, ඉන්පසු හිතේ විසිරීම දිගටම සිදුවේ. දැන් මාස 6කට වැඩි කාලයක සිට අරයන්ක භාවනාවේදී විවිධ දැනීම් දැනෙන්නට පටන්ගෙන ඇත. පටන් ගැනීමේදී මෙය මුහුණ පුරා සිදුවන චංචල කූඹි දුවනවා වගේ ස්වභාවයක් විය. ඉන් ටික කලකට පසු එම ස්වභාවය ශරීරයේ සමහර අනිත් කොටස් වලත් දැනෙන්නට පටන් ගත්තා. මීට අමතරව මස් පිඩු අනින ගතියක් මුහුණෙන් සහ අනිත් තැන්වල දැනෙන්නට පටන් ගත්තා. මෙම චලන දැනුණ මෙම චලන දැනුත් දැනෙන නමුත් දැන් වඩාත් ප්‍රකට වන්නේ නලල මැදින් පටන් ගන්නා තදවීමකි. මෙය හිසේ විශේෂයෙන්ම දකුණු පැත්තට ගමන් කරනවා විහිදෙනවාසේ දැනේ. මේ නලල මැද තදවන ගතිය හිත එකලස් වන හැම විටදීම එනම් බුදුන් වඳින විට බණ අසන විට පොතක් කියවන විට නිින්දට යෑමට ප්‍රථමයෙන්ද සිදුවේ. අනිත් චංචල ගතිද මේ සමහර අවස්ථාවලදී මද වශයෙන් සිදුවේ. පරයන්කේදී හැම විටම මේ දැනීම ආවද හිත ආනාපානයේ තබා ගැනීමට තැත් කරමි. මේ විදියට දිගටම භාවනාව කරගෙන යෑම සුදුසුදැයි අනුකම්පාවෙන් පහදා දෙන්න. ත්වන් සරණයි. සසලියනකොට වික්ෂිප්ත මනසක් තිබිලා දිනවා. මොකද පටන් ගන්නෙ තද බල විදියට හිතවිලි හිත විසිරියන කතාවට අන්තිම වෙනකොට කියලා තියෙන්නේ බොහොම හිත තැම්පත් වෙන කතාවක්. ඒ නිසා මේ ප්‍රශ්න ලියුපෙක්කනාම ආබවුනාද කියුවා නම් මම හිතනවා ප්‍රශ්නේ තමන්ම සුද්ධ කරાવી. ඒ නිසා ප්‍රශ්නේ මුල කොටසට ඇහුවොත් අහගෙන ඉන්න ඉතනේ තද බල හිත වික්ෂිප්ත වීම පිළිබඳ නගන අඬ ආందోලනය අඬාවෝ ගෑමක් තියෙනවා. පහුවෙනකොට බොහොම ලස්සනට විස්තර කරනවා. වෙන්නට වඩා හොඳට මුනේ කම්පන චංචල තේරෙනවා. නාල මැද තද වෙන ගති තේරෙනවා. හිත සමාධියනට කොයි වෙලාවෙත් මේක තියෙනවා. මේ කොච්චරක් තියෙද්දි තානාපානේ කරනවා කියලා බොහොම ලස්සන ගුණයක් පිටිපස්සට පෙන්නනවා. ඒ නිසා ප්‍රශ්න ලියවන්නේදී හිත විකෘතියකටපත් වෙලා තියෙනවා. ඒ නිසා පසු කොටස නම් ප්‍රශ්නේ ප්‍රශ්නය 100%ක්ම ලකුණු හම්බ වෙනවා. වැරදි තැනින් පටන් ගත්ත නිසා මම ලකුණු 10ක් විතර කපනවා. චරිචුරුවෙන් පටන් ගන්න තියෙන්නේ. මොකද පිටිපස්සේ වෙන්නේ දෙනවා කිසිම චරිචුරුවක් නැතුව ලස්සන භාවනා යනවා කියන්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න ලියුපේ කරනවද කියවුවනම් ඔය ප්‍රශ්නේ අහන්නත් දෙයක් නැහැ. අහගෙන ඉන්න කෙනෙක් වශයෙන් මට කියත හැකි හොඳ ලස්සනට භාවනාව මුල් බැහැ ගන්නයි හදන්නේ. ඒක නිසා අන්තිමටම ලියලා දෙන වාක්‍ය මම හිතන අන්තිම ඔය එක දෙක මේ කම්පන චංචල තිබුණත් මට ආනපානේ බලන්න පුළුවන්. නැත්නම් ආනපානේ සරණ තියනවා කියන එක ඒක තමයි යෝගාවචරය වටහාගෙන දෙන හොඳම තමන්ගේ හිත සුව පිණිස අභිවෘද්ධිය පිණිස තීරුම් ගන්න තියෙන කාරණා. ඒක විතරක් වගේ බලා ගන්න. සිතවිලි ආවත්, වේදනාවක්, මේ වගේ භාවනාවෙන් මතුවෙන චංචල කම්පන හෝ බාහිර වේදනාවක් තමයි ආනාපානය කියන මූල කර්මස්ථානට සම්බන්ධ වෙන්න පුළුවන්කම මූල කර්මස්ථානට ඇසුර වැඩි වෙනවනම් ඒක හොඳම හොඳ ලකුණක් භාවනාවේ ජීවුණුවට මේක හිත කාවදිනෙන් අනිත් පැත්තට කීත හැකි හිතවිලි වලට වික්ෂිප්ත නොවි කම්පන චංචල වලටපත් නොවි ආනාපානේ පවතින සතියට වැඩිය බොහොම ශ්‍රේෂ්ඨයි හිතවිලි තියෙද්දි කම්පන චංචල තියෙද්දි ආනාපානේ පවත්තන සතිය. ඉතින් ඒක හොඳට ලියවිලා තියෙනවා. ඒ නිසා මේක කරදරයක් නැතුව භාවනා වැඩෙනවා කියන එක ආරක්ෂාකාරීව කියන්න පුළුවන් මේක අහගෙන ඉන්න. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පෙර ධර්මදේශනයකදී ප්‍රකාශ කළ අපගේ ජීවිතයේ හේතුඵල ධහමට අනුව දැනටමත් තීරණය වී අවසන් බව සහ එයට බලපෑම් කළ නොහැකි බව එසේනම් අනිකුත් න්‍යාය ධර්ම හතර සහ ditta ධම්ම වේදනීය කර්මය ඒ සඳහා කෙසේ බලපායිද කරුණාකර පහදා දෙන්න. ඇත්තටම ඒ විදිහට අපිට වෙන්න තියෙන දේ තීන්දුව කරලා තියෙන්නේ සතිය නොවඩන කෙනා. සතිය වඩන කෙනා ඒ බව දැනගෙන වෙච්ච දෙයට කනගාටු වෙන්නේ නැහැ. මේක වෙන්න තියෙන දේ මේ කවුරු කරන දෙයක්වත් කාගවත් හුනියමක්වත් මේ දෙයක් නෙමෙයි මේක වෙන්න තියෙන දේ කියලා ඒකෙන් වාසිය අරගෙන තමන් ඒත් අර උනන්දුවෙන් කටයුතු ටික කරගෙන යනවා. ඒක නිසා යම් කෙනෙක් සතිය වඩන්නේ නැත්නම් සීලයක් නැත්නම් අදහිල්ලක් නැත්නම් ලෑස්තියක් නැත්නම් ඒගොල්ලන්ට තියෙන්නේ අරිගතතර දීප DVD එක බල බල ඉන්න එක විතරයි. ඒක එඩිට් කරන්න බෑ. නම් සතිය වඩන කෙනා මේක එඩිට් කරන්න පුළුවන් කියන හැඟීමෙන් තමයි මේ ජීවිතේදී මේ කඩලා දාලා නැතර කරන්න පුළුවන් කියන හැඟීමෙන් තමයි යෝග ජීවිතයට බහින්නේ. එහෙම ගියාට මොකද ඔය අනිකුත් න්‍යාය ධර්ම කඩන්න බෑ. බීජ න්‍යාම, කම්ම න්‍යාම, චිත්ත න්‍යාම, උතු න්‍යාමේ ඒක කඩන්න බෑ. ඒකට අනුව හැඩ ගැහෙන්න පුරුදු වෙනවා. එතනින් ගියාම අහෝසි කර්මය කියන එකත් අපි භාවනා කරලා සදාචාරයක් අනුව ජීවත් වුණත් නැති වුණත් සිද්ධ වෙනවා. ඒක නිසා ඒක විශ්ය අපිට හරි අමාරුයි අපේ පුංචි දැනුමෙන් තීන්දුව කරන්න කර්ම විශ්ය හදාරන්න ගියොත් පිස්සු හැදෙනවා කියලා සරුවචන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා සමහරක් සමහරක් දේවල් බොල් වෙනවා. බොල් ණය වාගේ ඔය පුස්තකාලයක් නඩත්තු කරන කෙනා දන්නවා 105ක් පොත් නැති වුණාට පුස්තකාල නීති අර්ථයේ පුස්තකාලයේ අධිපතිත බලයක් තියෙනවා. පොත් පහක් 105ක් පොත් අයින් කරනවා. ස්ටෝකී කරන කෙනාට සිය බලයක් තියෙනවා මෙන්න මෙච්චර ගාණක් මේ මේ කරනකොට නඩත්තු කරනකොට නාස්ති වෙනවා ඒ වගේ අපේ කර්ම වලින් සෑහෙන ගාණක් අපි දන්නේ නැතුව අහෝසි වෙලත් යනවා. ඉතින් ඒක මේ යෝගාවචරකේ දැනුමින් සිද්ධ වෙනවා නැති වෙත් සිද්ධ වෙනවා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. උඹලට අවශ්‍ය ටික මං කියලා දීලා තියෙනවා. ඉන් එහාට ඕක හොයන්න ගියොත් උම්මත්තක භාවයට යනවා. ඒ නිසා අහෝසිකම්ම කියන එක භාවනාවට සම්බන්ධ දෙයක් නෙවෙයි. භාවනා කෙරුවත් නොකෙරුවත් සිද්ධ වෙන දේ. ඒක නිසා මම ප්‍රකාශ කරන්නේ යම් කෙනෙක් සතිමත් නැත්නම් භාවනාන යෝගී නැත්නම් ඒ කෙනාගේ වෙන්න තියෙන දේවල් ඒ ඒ කෙනාට පාලනය කරගන්න බෑ. සත්‍යමත් වෙච්ච එක්කනා ඒ බව දන්නවා. ඒක නිසා උනාට පස්සේ ඊටපපු යට ගන්න අඬන්න යන්නේ මේ අසවලා කරා එන්න මේ වෙන්න තියෙන දේ වෙනවා. ඕකට තියෙන එකම දේ හිත නරක කරගන්න තියෙන එක විතරයි කියලා ඒ වෙනුවට යා කරන්නේ ඊගාව චිත්තක්ෂණයට සුවදව නැවුම්ම පිවිතුරුව මුණ දෙන එක විතරයි. දැන නැති එකනාර පරණ වෙච්ච ගුණ කන්දල් නිසා එනේන චිත්තක්ෂණයේද කෙලස් දාගෙන ඒ චිත්තක්ෂණය පරණ එකෙන් ඉහඳ තියාගෙන මුහුන් දාගෙන නරක කරගන්න. ඒ නිසා මේක ඒ අර කලින්ම නිගමනය කරලා තියෙනවා කියන එක විශ්වගත මතයක් නෙවෙයි භාවනා නොකරන සතිය පිටවන්නේ නැති කෙනාගේ ජීවිතයේ මොකද්ද නාය විදලා ලණුවක් දාගත්ත මීහරකෙක් වගේ නළු අදින අදින ලණු අදින අදින පැත්තට යන්න ඕනේ. භාවනා කරන එක නායක දැනගෙන මත්තටවත් මෙහෙම නොවීම පිණිස අලුතෙන් කර්ම රැස් කරන්නේත් නැහැ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙන්නේත් නැතුව භාවනා කඩා ගන්නෙත් නැතුව නිචිපතා භාවනා කරන වෙන කරදර නිසා කාලසටහන කඩා ගන්න නැතුව. ඒකෙන් අදහස් කරන්නේ එයා දැනගෙන මට මට මෙන්න මේ ටික වෙන්න තියෙනවා. ඒකට නඩු කියන්න නැත් එපා, පශ්චාත්තාප වෙන්නත් එපා, ඉල්ලීම් ඉල්ලන්න යන්නත් එපා, චෝදනා කරන්නත් එපා. ලැබෙන ලැබෙන වෙලාවේ පුළුවන් තරම් සතිය පවත්තලා අලුතෙන් කාර්පරස් නොවීමට කටයුතු කරන එක තමයි යෝගාවචර තියෙන ලාභය. අවසරයි ස්වාමීන් වහන්ස. භාවනාවට ඊටමත් නවකයේකි මම. පරයන්ක භාවනාවේ ටික වේලාවක ටික වේලාවක් යෙදී සිටින විට විනාඩි 15ක් පමණ පසු නිතැතින්ම මම පිටුපසට අංශක 120ක් පමණ යයි. මම හොඳ අවදියෙන් සිටිමි. නිින්ද ගොස් නිින්ද ගොසින් නැත. නමුත් ටික වේලාවක් ගිය පසු මෙම ඉරියව්ව මට අපහසු භාවයට ගෙන දේ. කොන්ද රිදේ. මට නැවත එවිට කෙලින් මම නැවත එවිට කෙලින් වෙමි. මෙය මග හරවා ගත හැකි ක්‍රියාමාර්ගයක් පවසන ලෙස ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. අන්තක 129 වෙන්න බෑ 129 පිටිපසට වැටෙනවා. ඒ නිසා ඔය අන්තක දෙකක් විතර එහාට ගියාම 120ක් කරලා පෙන්නනවා ඒ තමයි හිතේ හැටි. ඒක ස්වභාවිකයි. අපි පොඩ්ඩක් මේ ඇලවිච්චාම හිතෙන්නේ ඇලවෙන කුළුණක් වායි කියලා හිතනවා. ඉස්සරහට පොඩ්ඩක් આવොත් කඩාන වැටේ කියලා හිතනවා. මොකද හිත හැම වෙලාවෙම අහුවෙච්ච දේ ඇම්ප්ලිෆයි කරනවා. හම්පෙච්ච දේ විශාලනය කරලා බලනවා. ඉතින් ඒක නිසා පිටිපැත්තට වෙලා තියෙනවා නම් අමාරුව එනවයි කියලා කියන්නේ බොඩි නොලෙජ් එක ස්වභාවික කය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකට ඇඟට කියන්න ඕනේ උඹට මම 100 විතර හිටපන් කිව්වෙත් නෑ. මම 90ට ඉන්න කිව්වෙ උඹට ඕන නම් 90ට එල්ලලදී සනීප කරගන්න. නැත්තම් 100 විතර ඉඳලා විඳපන් මට මොකෝ. බොඩි නොලෙජ් එකට බාර දෙන්න. උඹට 100 විතර හිටපන් කියලා මං කිව්වේ නෑනේ. ඊළඟන කනවා නම් කාපම් මට මොකෝ. ඒක දැනගත්ත පාට නැගිටලා එනවනම් උඹ නැගිටලා වරේ මට ප්‍රශ්නයක් නැහැ මම සතියට යට කරනවා. නෑ 120 මිනිත්ක නිවිදුණ ප්‍රශ්නයක් නැහැ. ශරීරයට බාර දීලා කියනවා උඹට තියෙන විදිහට මේ ඉඩ තියෙනවා උඹට විඳ ගන්න ඕන විඳෝපන්. ඒ විදිහට සම්පූර්ණම මේ ප්‍රශ්නේ දිහා විවෘත අදහසින් ශරීරයට බාර දීලා කරන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් බද්ධ පරියන්කේ ගැහුවොත් සම්පූර්ණ පద్මාසනයේ ගහලා හරි අමාරුයි ඇද වෙන්නේ. ඇදගෙන තියා වත්මාදෙනේවත් ඉන්නවා. ඊට බැදී හුඟක් හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන ලේසි උත්තරයක් තියෙනවා බිත්ති වලට හේතු වෙන එක. හැබැයි මම අනුමත කරන්නේ නැහැ. අංශක බිත්ති අංශක 90 බිත්ති එකට හේතු වෙන්නේ එතකොට ආයේ බිත්ති කඩන්න යන්න බෑ. හැබැයි ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද බිත්ති වල වෙච්ච කටේ තෙල් ගහලා යනවා මේ බිත්ති. අපිට එතකොට සීනිත ගන්න වෙනවා. ඔය කොණ්ඩේ කියන්නේ මේ රූපාලාවන්‍ය වුණාට තෙල්. එතන හේතු වුණාට පස්සේ සමහරව ඉස්පිසාලවල ලෑලි ගහලා තියෙන වටේ මොකද හේතු වුණාට පස්සේ ඒකේ කුණු ගෑවෙනවා වික්ෂුන් වහන්සේකට සඳහන් කරලා තියෙන්නේ සාංගික වස්තුවක් නම් ඇඟේ මයිලක්ක් ගෑවුනොත් ආපත්‍ය මොකද මේවා දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න තියෙන ගොඩනැගිලි එක එක නගේ සපහසුර ගිල කරන්න බෑ නමුත් හොඳ උත්තරයක් ඒක ඉඳ ගන්න ඕන නම් හරියට අංශක 90ක දෙයකට හේතු වෙලා ඉඳ ගන්න පුළුවන් එතකොට වෙන්නේ නින්දර වැඩ ඉතින් ඔය චමිය සෑඩෝ ඒ කියන්නේ බුරුමේ මහසි සෑඩෝගෙම ගෝල ස්වාමීන් වහන්සේ නමක් මං ගිනගත්තේ පණ්ඩිත ස්වාමීන් ගාව. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ලංකාවේ කට්ටිය කියනවා බුදුහාමුදුරුවෝ බෝධිඥාන්සේට පිට දීලා බුදු උණයි කියලා. බොරු කතාවක් කියලා කියනවා බුදුහාමුදුරුවෝ බෝධිඥාන්සේට හේතු වෙලා නෙවෙයි බුදු උනේ. බෝධිඥාන්සේගේ හේවනේ ඉස්සරහට වෙලා ඉඳගෙන. මොකද බෝධිය කියන එක මේ අන්තකණුවට තියෙනකන් නෙවෙයි. අරටු බැස්සට පස්සේ බෝධි අරලු බැස්සට පස්සේ ඒකට හේතු වෙන්න බෑ. අපි තාන තියෙන බුදුරජාණන් අපිට බුදු වෙන්න බැරි මොකද භෝගහක් නැති ඉඳයි කියලා. ඒ අර නිස්සන්නවනේ උඩ තියෙනකොට මේ මේ hina වෙලාකට අපි මේවා කඩා ගන්න එපා. අපි 17 නමක් වාඩි වෙනවා. වාඩි වෙච්චාම බිත්ති මදි වාඩි වෙන්න. එතන හැම කෙනාටම බිත්තියක් ඕනේ ආසනේ හදා ගන්න. ඉතින් අර මේ මස්සේ වංක බැදින් භාගෙ බිත්තියක් බඳිමු කිව්වා කට්ටියට හේත් වෙන්නේ. ඒකවල 17ම ඉඩ ගන්න පුළුවන් නේ ප්‍රයිවට් බස් වල මැද ගහනවා වගේ. ඒකට ඥානන්ද සාන්තිලා කිව්වා ඇත්තටම බිත්ති නොතිබුණා නම් සෑහෙන ගාණක් නිවන් දැකලා කියලා. මොකද බිත්ති තියෙන හේතු වෙලා බුද්ධ වෙන්නයි එන්නේ බුදියන එකයි වෙන්නේ. ඒ නිසා හුඳුකට සක්මන් කරන්න සක්මන් කරලිවලා ඒ ඉරියව්ව මෙච්චර ඇද වෙලා තියෙනවා කියවට පස්සේ ඇඟට කියන්නේ මම ඔබට කිව්වේ නෑනේ ඇඟේ අමාරු කදාගන්න කියලා. අමාරු නම් ඔබ කැමති දෙයක් කරපන් මම සතිය ආලෝකයට බලන්නේ ඔබ මොකද කරන්නේ? ඔබ විඳවනවද? මේ නැත්නම් ඉරියව හදා ගන්නවද? එහෙම නැත්නම් ඉන්න ඉරියව්වේ විඳවනවද කියලා බලාගෙන ඉන්නවයි කියලා ඒකට සුද්ධ කියන්නේ මේකට බොඩි නොලෙජ් කියලා. බොඩි නොලෙජ් එකට දෙන්න සම්පූර්ණ ප්‍රශ්නේ. ඒකල යන්න හරි. මේ විදිහට පිළිතුරු 3-4ක්ම තියෙනවා. හැබැයි අවස්ථානුකූල සුදුසු කරන්න කාටවත් මේ ප්‍රශ්නෙට මුණ නොදී පැත්තට යන්න බෑ. අනිවාර්යයෙන් මේ භාවනාවේදී හිත ඇතුළට නැමුණාට පස්සේ ඉරියව්ව පිළිබඳව අපේ තියෙන සමාජගත එහෙම නැත්නම් මේ ඒවට කියන මේ චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් අනුමන්දිය මොකද්ද බලන්නේ කියන එක අපෙන් ගිලිහෙනවා සතිය වැඩෙනකොට. ඒකට ඉරියව් වැක්කරන පටන් ගන්නවා. සම්පූර්ණ වැක්කෙනවා කියන එක නෙවෙයි. සමාධිගත වෙච්ච එක නදියා බලනකොට කියද හැකි යා මේ ලෝකේ නැහැ කිය. යා මේ ඇඟේ නැහැ. ඒකට ඇඟ කොයි අතට ඇයිද කියන්න බෑ. නමුත් කරලා කරලා පුරුදු වුණාට පස්සේ අර තිබ්බ ක්‍රමයට හේම හිතින ගතිය නිසා ඉස්සරහට යනකොට මේකේ පශී භාවයක් වෙනවා. මුලදී මේ වගේ පොඩි පොඩි වෙනසක් වෙනවා. නමුත් අර පුංචි වෙනසක් වෙච්ච ගමන් ඒක ලොකු කරලා කියවන එක හිතේ හැටි උත්තරේ තමයි ඇඟටම බාර දෙන්න කරගන්න දෙයක් කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ අරයන්කේදී දකුණු පාදයේ වලලු කර ඉදිමි අද වේදනාවක් හටගනි. වේදනාව කෙරෙහි සිත ගොස් සිත එකඟ කර ගැනීමට නොහැකිය. කුමක් කරන්නෙහිද? පරියන්ක නැගිටිට පස්සේ වේදනාව తీරණක ශාරීරික දුර්ලකමක්. පරියන්කේදී විතරක් දැනෙන එකක් නම් භාවනාවෙන් එන එකක්. ඒක මේක සඳහන් වෙලා නැහැ. සාමාන්‍ය භාවනාදීත් ඒ වගේ තඩිස් වෙන ගති, තෙරපෙන ගති පහළ වෙලා එනවා. නමුත් ඒක භාවනාවේ ගෙනවා නම් හොඳම නිවැරදින කාරණාවක් තියෙනවා දරන්න බැරි මට්ටමට යන්නේ. හැබැයි නොහිතූ විදිහට වෙනවා. අපේක්ෂා නොකර දේවල් වෙනවා දරා ගන්න පුළුවන්. එහෙම නැතුව පරියන්කේ නැගිටට පස්සේ තියෙන වේදනාවක් නම් ඒ කායික වේදනාවක් රුමැටික් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඒ ශරීරට අවශ්‍ය වේදකම මෛත්‍රී කරුණාවෙන් ශරීරට අවශ්‍ය වේදකම කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඉරියව්වට ගැළපෙන සමා වෙන්නේ ඒ වේදනාවට ගැළපෙන ඉරියව්වක ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ධනිය විතර උස නැත්නම් ධානිය මට්ටමට උස ආසනයක ඉඳගෙන කකුල් දෙක බිම තියාගෙන මේකට ගන්න කියන්නේ ස්ට්‍රේට් බෑක් චාර් එකක් හාන්සි පුටුවක් නෙවෙයි කෙලින් ඇඳ තියෙන පුටුවක වාඩි වෙලා කකුල් දෙක බිම තියා හිටියොත් ওই කියන අමාරුව කායිකව මග අරව ගන්න පුළුවන්. ඒකෙම දෙවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාවේදී දකුණ වම හෝ වම දකුණ යනුවෙන් ආදයේ වෙනස් වීම මත භාවනා කරන නමුත් සැහැල්ලුවක් මිස කිසිවක් නොදැනී සමාධිගත වෙනවා යයි අදහස් කරන්නේ කුමක්ද? කොහොමට හරි තමයි තේරෙනවා නම් හිත හිතවිලි වල නෑ රූප බැලමින් නෑ ශබ්ද හමින් නෑ වේදනාවල නෑ ඇඟේ තියෙනවා කියන එක මේ ළඟදිත් කෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක් හිත හිත ඇඟ ඇතුළට ආවයි කියලා දැනගන්නේ කොහොමද කියලා මොන්න තාලින්වත් දැනගන්න බෑ ඒක වෙරිෆයි කරන්න බෑ මේ කියන්නේ කොහොමද දැනගන්නේ මම දැන් සතිය පිහිටලාද නැද්ද කියලා. ඉතින් මේකෙම පැතිරියියොත් තමයි ඒ කෙනාට මේ මං අත්විඳින්නේ සත්‍යයක්ද නැත්නම් හිතලුවක්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. ඒ ගොඩාගේ හරියට තමයි ක්ෂීසොපෙනික් කියන ලෙඩේ හැදෙන්න පටන් අරගන්නේ. යා හිතන දේ ඇත්තයි කියලා හිතනවා. ඇත්ත දේ හිතලුවක් කියලා හිතනවා. ඉතින් ඒක නිසා අපිට මේ ඇවිදිනකොට හිත තියෙන්නේ ඇතුළේ නම් දැනුමක් තිබුණා හෝ නැතුවා හෝ වම දකුණ වෙන් කළ දැනගන්න පුළුවන් හෝ නැතුව හෝ මගේ හිත තියෙන්නේ දැන් මෙතන කියලා දන්නවනම් හොඳට ඕම ඇති. ඒක දිගේ හොඳට හිත තැම්පත් වෙනකොට තමයි වමේ දකුණ වෙනස් වැටෙනවනම් වැටෙන්නේ. ඒක නිසා නිසිනින්දේ එහෙම නැත්නම් අනායාසයෙන් සක්මන් කරන ගමන් හිත සද්ද දිගේ යනව නෙවෙයි වේදනා දිගේ යනව නෙවෙයි ඉතිරි දිගේ යනව නෙවෙයි මේ තියෙන සක්මනේ කියලා දන්නවනම් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතාන දිගට කරන්න. මේ ඉරියව්ව හිතට සුහද වෙනකොට, මිත්‍ර වෙනකොට තමන්න බලාපොරොත්තු වෙන තොරතුරු වමේ දකුණ වෙනස එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නවනේ මේ සක්මන් කරන ආදි වශයෙන් දැනගන්න එක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සාතික වෙන්න හිත පිට ගිහිලා නැහැ කියන එක විතරයි. ඒකෙම ඊළඟ ප්‍රශ්නේ කොන්ද මහා මේරු පර්වතයේසේ පරයන්කේදී දැනේ. කෙලින් කරනවා කෙසේ නමුත් වකුටු කරගෙන සිටීම පමණ මහත් ආයාසයකි. ශරීරය මෙතරම් භාවනාවට බාධාවක්ද පහදා දෙනු මැනවි ප්‍රාථමික යෝගිනියකි. ඇත්තරම ශරීරයමයි දුක දෙන්නේ ශරීරයමයි නිවන් දකින්නේ. බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා සසම්මීමේ සමනකේ ව්‍යාමමත්ත්‍ය කලෙබරේ දුක්ඛංච පඤ්ඤා වේමි දුක්ඛ සමුදයංච පඤ්ඤා වේමි නිරෝධංච නිරෝධ ප්‍රතිපදා මග්ගන්නේ මේ ශරීරෙම තමයි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය තියෙන්නේ මේකට නොදකින් නොපතන් කියලා බැලුවොත් මේක අපායක් තමයි භාවනාවට අරගත්තොත් ලෝකේ තියෙන හොඳම පරිශනාගාරේ භාවනාවට යොමු කරන්න පුළුවන් මූලික අරමුණක් වශයෙන් ගන්නත් පුළුවන් සතිපට්ඨාන කරන්න පුළුවන් මේ කය විතරයි ඉතින් ඒක නිසා මුලදී යෝගාවචරයට අර හිතේ හිතේ හැටියට පැන පැන ඇවිදලා මේ වනේ කකා ඉන්න වල්මී හරකට කැලේ ඉනකොට උගේ කුළු ගතියක් නැහැ. ඌ ශිෂ්‍ය සමාජයට ගත්ත ගමන් කුළු වෙනවා. ආයෙත් කැලේට ඇතහැරියොත් නැහැ. ඉතින් ඒක නිසා අපිට මේ මේ ශරීරයට හිත ගත්ත ගමන් මේ ශරීරය කුළු වෙනවා. ඒකට කෝල වෙනවයි කියලා කියනවා මේ කෝල ගති පානවා. එහෙම නැත්නම් කෝඩු ගති පානවා. ඒක නැත්නම් කුළු ගති පානවා. එදාට තමයි තේරෙන්නේ අපි මේක නාවලා කවලා හැඩ වැඩ දාගෙන නටන්න ගත්තාම කිසි කරදරයක් නැතුව නට නට ඉන්නවා. ඒක තැනක හිටපන් කියපු දවසේ තමයි ඔන්න ප්‍රශ්නේ එන්නේ. හොඳට මතක තියාගන්න ওই ටික වුණොත් මර ඇඳේදී මරණ මොහොතේදී මොනවා වෙයිද? කුමන නැටුම් කෙලි කවට සිනාදා. මෙතෙක් කලනම් කිසිම කරදරයක් නැතුව මේක රූපලාවන්‍යයට පාවිච්චි කරා, බර උස්සන්න පාවිච්චි කරා, ගහන්න වයින්න පාවිච්චි කරා. දැන් තේරෙනවා මේකෙන් කිසිම අයක් නැහැ. තන්නේ කර වැයයි. ලෙඩ වෙච්ච වෙලාවක කියලා දිනකට යකඩ කටු ගැව්වා වගේ හන්දිවලට. බරු බැඳා වගේ මෙවුවා කිසිසේත්ම පාලනය කරගන්න බෑ. වයසට ගියාමත් එහෙමයි. ඉතින් ඒක නිසා මේ ශරීරේ මොකද්ද කියලා දැනගන්න නම් ලෙඩ වෙනකන් ඉන්න එපා. ශරීර ලෙඩ වයසට යනකන් ඉන්න එපා. මරණ මොහොත වෙනකන් ඉන්න එපා. එතකොට තේරෙනවා මේක හරියට පාවිච්චි කරුවොත් නිවන් දකින්න පාවිච්චි කරත් බෑ. වැරදි හැද පාවිච්චි කරොත් තව බර ගානකට නිවන පලාතක දෙන්න තියෙන පාවිච්චි කරන්න පුළුවන් Tamanට විතරක් නෙවෙයි. ඒ නිසා මේ ශරීරය පිළිබඳව අවධානය ශරීරය පිළිබඳ ආකල්පේ භාවනා කරන්න කරන්න කරන්න වෙනස් වෙනවා. අපි පුදුමාකාර ද්වේෂයෙන් ඉන්නේ මේ ශරීරයත් එක්ක. ඒකයි අනුන්ගේ ශරීර බල බල ඉන්නේ. සරුවචන සඳහන් කරනවා ස්ත්‍රියාවක් හැම වෙලාවෙම ඇතුලෙන් ස්ත්‍රීගත පාන ගමන් බාහිර පුරුෂ ගති අපේක්ෂා කරනවා. පුරුෂයෙක් ඇතුලෙන් පුළුවන් තරම් පුරුෂ ගති පාන ගමන් බාහිරේ ඉත්‍රි ගති අපේක්ෂා කරනවා. මොකද පුරුම ගති පුරුෂ ගති මේක ආඩම්බර කරගෙන තියාන හිරියට අපේක්ෂා කරන්නේ ස්ත්‍රියාවක්. ස්ත්‍රියාවක් ඇතුලෙන් කොච්චර ලාලිත්‍ය ලලනා ගති පාව කෙරුවත් බාහිරේ බලාපොරොත්තු වෙන පුරුෂයා. ඒ නිසා තමන්ගේ ශරීරය උපමට්ටම් කරන හිතියට ද්වේෂයක් ගත කරන්නේ. ඒ නිසා මානසික රෝග සියල්ලක්ම ද්වේෂ පදනම්. ඒක සුද්ධ වශයෙන්ම බටේර මානසික විද්‍යාවයි දේශීය මානසික විද්‍යාව පිළිඅරන් තියෙනවා. ඉස්තර දේශීය වෛද්‍ය විද්‍යාව කිව්වේ සීළු රෝග වලට හේතු අස්ථානකෝපය කියලා. බටහිර ලෝකේ කිව්වා පීනස් රෝගේ හැදෙන්නේ සයිකෝසොමැටික් කියලා. දැන් කියනවා 100%ක්ම ලේද හැදෙන්නේ සයිකෝසොමැටික් කියලා. මොකක්ද නෙමෙයි ශරීරෙත් එක තියෙන ද්වේෂය. ඉතින් අපිට පුදුමාකාර මෛත්‍රියකින් මේ ශරීරයේ හඳුනාගෙන ශරීරෙත් එක්ක ආද වෙලා මේ ගමන ගියේ නැත්තම් ආද වෙන්න පුළුවන් ලකුණු තියෙන නිසා නෙවෙයි ආද වෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. මේ බూరు සහෝදරයා උදව් කරුවේ නැත්තම් ගමන යන්න බෑ. ඒ නිසා බూరు සහෝදරයාට ෂේප් එකේ තියාගෙන නාවලා කවලා පෝලා මොඩ මණිකෙට සාරිද ඕනේ මණිකෙට කූරුද ඕනේ ඕන දෙයක් කියන්න මං අරගෙන දෙන්නම් කියලා බණ්ඩි නීසලා කියන්නේ. ඒ වගේ තමයි භාවනා කරන යෝගාවචරයත් ශරීරෙට මේ සැප දෙන්න නෙවෙයි මේක හිතුවක්කාරකම් අතර කරන්නේ ඒ අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕනේ. හැබැයි ද්වේෂ කරලා බෑ. එතකොට අත්කලමතාණියකට වැටෙනවා. ප්‍රේම කරන්න බෑ කාමසුකල්ලිකාණියකට වැටෙනවා. ඒ නිසා මේ තව තව කෙනෙකුගේ ශරීරයකට ලෙඩෙකුගේ ශරීරයකට සලකනවා වගේ හොඳ සෞඛ්‍යයෙන් නඩත්තු කරනවා. නැගින් නිතරම එයාගේ අවශ්‍යතාවයන් ටික ශක්ති ප්‍රමාණය සපයලා දෙන්නවා. ඒ නිසා යෝගාවචරය කියලා කියන්නේ දක්ෂ වෛද්‍යවරයෙක්. දක්ෂ මෛත්‍රී කරන කෙනෙක් තමයි. සමාජ ශිල්පියෙක්. මොකද නැත්නම් මේ ඇඟ නඩත්තු කරනවා කියන එක ලේසි නෑ. ඒක නිසා මේකෙමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ කියලා හිතාගෙන මේ මේකට බුදුහාම කියන්නේ අත්බාව ප්‍රතිලාභ කියලා. පෙරකල පිනකටයි මනුසාත්ම භාවයක් ලැබුණේ. ඒකත් මට ඕනේ සාලිටම හම්බෙලා නෑ. ඒකට වෛර කළා වැඩක් නෑ. මේ හම්බ වෙච්ච එකෙන් වැඩ අරගෙන යන්න ඒ හැකි සංඥාව වඩා ගන්න එක තමයි ඒක මේ ඇති උනේ නැත්තම් ඒ යෝගාවචරය අනිවාර්යයෙන්ම අත්කලම තනියෝගයට වැටෙනවා. ශරීරයට වද දෙන වැඩවලට යනවා නොදැනුවත්වම. ඒ නිසා මේ මහසි භාවනා ක්‍රමය කරනකොට ඒ ස්වාමින් වහන්සේ කියලා තියෙනවා භාවනා කරන යෝගාවචරින්ද කරදරයක් නැතුව ශරීරය පවත්වාගෙන යන්න ඕන පහසුකම් ටික දෙන්න ඕන. ආහාර ටික, ඉඳුන් හිටුන් ටික, බෙහෙත් ටික, ඇඳුම් පහසුවෙන් ඉන්න දෙන්න ඕන නැත්නම් ශරීරයේ සහයෝගය ගන්න බෑ. ඒත් ඔක්කොටම ආයතනෙන් සපයන්න බෑ. තමන්ගේ මානසිකත්වය හදා ගන්න ඕනේ. ඇඟත් එක්ක යන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මාහට භාවනාවේදී ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය නොදැනී ගියද උදරයේ පිම්බීම හැකිලිම චලනයන් ප්‍රකට වේ. සිතවිලි වලින්ද හිස්වන ටික වේලාවක් සිතවිලි වලින්ද හිස්ව ටික වේලාවක් පවතී. ඒ හිස් බව දැකීමද නැතහොත් උදර චලන දැකීමද කල යුතුය වන්නේ. කරුණාකර පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. වරක මුඛය වටා සතුන් දුවනවා මෙන්ද තව වරක නළලෙහිද එසේම වේ. මේක නිකන් උපමාවකට කියනකොට වලාකුළු තුනීව තියෙන දවසක හඳ පායලා තියෙන වෙලාවක වරින් වර වරින් වර තුනී වලාකුළු ඇවිල්ලා හඳ ආවරණය කරනවා. ඒ වුණාට වැඩියක් හඳ පායලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට ඕනේ නම් වලාකුළු දිහා බලන්න පුළුවන්. ඕනනම් හඳ දිහා බලන්න පුළුවන්. ඒ වගේ තමයි අර පිටිපස්සේ තියෙන විවේකයේ හඳ වාගේ. ඒකෝට පේනාට යන්තම් කැදලියන්නම් පේන පිම්බීම හැකිලිම නිකන් වලාකුළු වගේ. නමුත් වලාකුළු වලින් සම්පූර්ණයෙන්ම හඳ වැහෙන්නේ නැහැ. ඝන වලාකුළු නෙවෙයි මේවා. ඉතින් මේ කොයි එක බැලුවත් Taman තේරුම් අරගන්න ඕනේ. හඳ ගොඩක් යඹුරෙන් තියෙන්නේ. හඳ වලාකුළු වලින් වහන්න පුළුවන් එකක් නෙවෙයි. తాවකාලික වුණා මායම් කරන්න පුළුවන්. ඒ නිසා වලාකු හඳම බලන්න පුළුවන් නම් හොඳයි. නමුත් බලාකුළු දැක්කයි කියලා කරද්දකුත් නැහැ. Taman දැනගන්නවා නම් මේ හඳ කියන්නේ ගව් ගණන් ඈත තියෙන එකක්. බලාකුළු කියන්නේ ගොඩක් ළඟ තියෙන එකක්. ඒ නිසා මේ වෙන්නේ මේ සිද්ධියයි කියලා දැනගෙන බලනවා නම් කොයි එක බැලුවා ප්‍රශ්නයක් වෙන්නේ ගරු ස්වාමින් වහන්සේ මට භාවනා කරනකොට ඔළුවට තද වෙන ගතියක් දැනෙනවා. එක අරමුණක ඉන්න උත්සාහ ගන්නා විට සිත ඉදිරියේ හෝ අතීතයේ සිදුවීමකට ක්ෂණිකව යොමු වෙනවා. මෙම ගැටලුව මගහර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මේවා තමයි ඇත්තටම භාවනා හම්බෙන ඉස්සල්ලාම හම්බෙන ප්‍රතිඵල. මොකද අපි අරමුණට යොමු කරන්නේ නැතුව සතිය පිටවන්නේ නැතුව නන්නත්තර වෙලා ඉන්නකොට අපි දන්නේ නැහැ මේ හිතේ මේ වගේ හිතුවක්කාරකමක් ආණ්ඩු මට්ටු කරගන්න බැරි ගතියක් තියෙනවා කියලා. යම් වෙලාවක මොනවාරි සද්ධාවකින් එලබිලා බැලමිලා එක හරුකට තියාගෙන ගිය ගමන් තමයි එයාගේ තියෙන ඡණ්ඩ පරස ගති, පාලනය කරගන්න බැරි ගති, ආණ්ඩු මට්ටු කරගන්න බැති තේරෙන්නේ. ඉතින් ඒක පිළිගන්නවා නම් මේ හිත ආණ්ඩු මට්ටු කරන්න බෑ කියලා ඒක අදහස් කරන්නේ අනත්ථානුපස්සනාව. මේකේ ආත්ම ශක්තියක් නැහැ, හාර පද්ධතියක් නැහැ, මගේ න්‍යායට වැඩ කරන්නේ නැහැ, මට ඕන දේ කෙරෙන්නේ නැහැ. නමුත් අපිට ඒක පිළිගන්න අමාරුයි. ඉතින් හිතනවා මේකට උත්තර. මොකටද උත්තර ඕන කරලා තියෙන්නේ මේ හිතේ කාර්මණක තිබ්බහම ඉන්නේ නැති වෙනවට උත්තර. හිත ඒ කාර්මණක තියන්න බෑ. තියන්න හදනකොට මේක විතර පයින්නවා කියලා බාරගත්තට කිසිම වැරද්දක් නැහැ. බාර ගන්න ඕනේ දෘෂ්ටියෙන් මේක තමයි බුදුහාමුදුරෝ කියන්නේ අනාත්මයි කියලා. මේක තමයි බුදුහාමුදුරෝ කියන්නේ මේ අපිට පාලනය කරගන්න බෑයි කියලා. ඒ අනුව කියන්නේ හිත නැත්නම් තර වෙන්න හදනවා කියලා. තමයි බලනවා පුළුවන් තරම් අරමුණක තැම්පත් කරන තැම්පත් වෙලා ඉන්න වෙලාවේදී සතිය වඩන්න එක එකගතාවය කරගන්න හිත ඒකාග්‍ර කරන්න උත්සාහ කරන්න. අනික වෙලාවට හිතවිලි එනකොට ඒකෙන් දුක් කරදර ගත්තයි කියලා කිසි ලාභයක් නැහැ. මේක හික්මන්න ගියොත් ගුණුවකට ගන්න ගියොත් මේකේ තියෙන නපුරු ගති පේනවා. ආණ්ඩුවන්ට කරගන්න ගත්තේ පෙන්නනවා. නමුත් මේ ප්‍රයත්නය හරහා එහෙම නැවත නැවත කිරීම හරහා අරමුණක තියන්න පුළුවන් ගතිය ටිකක් ටිකක් හරි වැඩි වෙනවා අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්න ගතිය ටිකක් ටිකක් හරි වැඩි වෙනවා නම් ඒකම ජයග්‍රහණයක් කියලා හිතාගෙන ඒ ගත්ත පියවර දිගේම යන එකයි කරන්න තියෙන්නේ. අපිට ඒක වාරම හිතපු ගමන් ඒ හිතේ කලබල ගති නැස කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් දැනට ටිකක් තියෙනවා. ඒ නැවත නැවතත් අරමුණේ හිත පවතින චිත්තක්ෂණේ වැඩි වෙනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් කරගෙන ඒකට ක්‍රමසහ විදි හොයනකොට ඉබේම Tamanට නොදැනි ඒ නපුරු හිචිවිලි වල පාලනයක් වෙයි. හැබැයි 100ක් නතර වීමක් අපේක්ෂා කරන්නෙත් නෑ කරන්නත් එපා. අපිට ඕන කරලා තියෙන්නේ හැකි තාක් දුරට මූල කර්මස්ථානයේ ආද කරගෙන ඇසුරු කරගෙන සතිය වඩන එකයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විට සක්මන සමගම මෛත්‍රිය වැඩි වීම කළෙමි. එය නිවැරදිද? නැතහොත් අවිඥානකව සිදුවන ආනාපාන සතිය මෙනෙහි කිරීම සුදුසුද? ඇත්තටම සුදුසු නොසුදුසු බව කියන්නේ ඉස්සලා ඉස්සලා බලන්න ඕනේ එක දෙයක් එකවර කරලා පාලනයක් ගන්න ඊට පස්සේ දෙවෙනි එකත් එක්ක තුන්වෙනි එකත් එක්ක කරන්න බලන්න. එහෙම නැතුව සක්මන කරනකොට මෛත්‍රී නොකර බැරි නම් දුර්ලභම. සක්මන කරනකොට ආනපන පේනවා. ඒක කරදරයකට ගන්න නැතුව සක්මන් කරන්න බැරි නම් දුර්ලභම. නමුත් සමගිය කෙනෙකුට කියන්න පුළුවන් නම් මට ආනාපානෙ පෙනෙද්දිත් ආනාපානෙ හරහා සක්මන කරන්න පුළුවන් කියලා ලකුණු දෙකක් හම්බ වෙනවා. ආනාපානෙ පේනවා. නමුත් ආනාපානෙ විනිවිදලා මට සක්මන කරන්න පුළුවන්. මගේ පුරුද්දට මෛත්‍රිය එනවා. මෛත්‍රී භාවනා කෙරෙද්දිත් මට සක්මන දකින්න පුළුවන්. වම දකුණ දකින්න පුළුවන් කියනනම් ඉදිරිපත් කිරීම අනුව ලකුණු ලබනවා. නම සක්මන් කරනකම් ආනපානි කරන්න හදනවද කියලා කිව්වම ගමන් ඉතින් පේනවා මේ අන්නවා අන්නවා අනවශ්‍ය සංකරභාවයකට යන්න හදනවා. මේක මම කියනවා කරන දෙයකටත් පිටි කෙරෙන දෙයක් වෙන්න ඇති. කරුණාකල එහෙම කරන දෙයක් වෙනවා නම් තමයි තියෙන්නේ ඉබේ මතුවෙන මෛත්‍රිය හරහා මෛත්‍රිය යන්න අරින්න. ඒ අතර මැද වම තියනවා දකුණු තියනවා බලන්න පුළුවන් බලන්න. ඉබේ මතුවෙන ආනපාන එනවනම් ඒක ලොකු ලකුණකට ගන්න එපා. ඒක වැරද්දක්. මට මේ නමුත් ආනාපානෙ තියෙද්දිම හුස්ම පෙනෙද්දිම වම දකුණ බලන්න පුළුවන් නම් ඒක දක්ෂකමක් කියලා මට කියයි. නමුත් මම මේ කියන එක තේරෙනවද කියලා මට සැකයක් තියෙනවා. මම මේ කියන්න හදන දේ වැටහෙනවද කියලා මට සැකයක් තියෙනවා ප්‍රශ්න කරුගෙන්. ඒ නිසා මම අහනවා මේක තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න නැවත නගන්න. එතකොට මට පුළුවන් ප්‍රශ්නයට උත්තරයක් දෙන්න. සක්මන් භාවනාව කරන විට සක්මන සමගම මෛත්‍රිය වැඩිම කලෙමි. එය නිවැරදිද? නැතහොත් අවිඥානකව සිදුවන ආනාපාන සතිය මෙනෙහි කිරීම සුදුසුද? ඒ කියන්නේ මෛත්‍රිය වඩන්න යන්න එපා. ඒක නම් අනිවාර්යයෙන්ම මේ සංක මේ අනාකූල දේ ආකූල කරගන්න හැදිලා අවිඥානක සිතු ආනාපාන සිදුවෙද්දී ආනාපාන තියෙද්දී ආනාපානේ හරහා වම දකුණ බලන්න පුළුවන් නම් හොඳයි. ඒකෙම දෙවෙනි ප්‍රශ්නේ මායя යනුවෙන් හැඳින්වෙන්නේ නිවන් මගට යාමට බාධා පමුණවන කෙලේශයන්ද බස්සාකාරයක මායයන් අපේ පොත්වල සඳහන් කරලා තියෙනවා ක්ලේශ මාරත් එකක් තමයි. ඒ වගේම තව ඒකේ මුණත් පහක් පෙන්ලා දීලා තියෙනවා මේ පොතේ දනුමනෝ බලනකොට. ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔය අපිට තාම තියෙනවා විනාඩි 15කට ටිකක් වැඩි ප්‍රමාණයක් වෙන කාටරි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් එහෙම නැත්නම් මම මේ ප්‍රශ්න වලට සාකච්ඡා කරපු ප්‍රශ්න වලට දීපු උත්තර නිසා සංකරතා මතුවලා තියෙනවනම් එහෙම නැත්නම් සුද්ධ කරගන්න දේවල් තියෙනවනම් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සභාවට ඉදිරිපත් කරන්න කියලා. සාකච්ඡාවකටත් ඉස්සම වගේ එකම අහන්න කියලා හිතේ දැන් සක්කාය දිට්ඨිය කියලා අපි කියන එක හිතේ මම කියලා ගන්න එක හරිම අමුතු දෙයක් නේද දැන් අපි ඊයේ වීඩියෝ එකක් බලුවා සනත් දැන් ඒකෙත් දැන් කියමු මට කියමු අපුහාමගේ වකුගඩුවක් දැම්මොත් හරි ක්‍රිස්තිනා කියන කෙනෙක් හද වස්තුවක් දැම්මොත් ඒතර මම කවුද නේද සනත් කියන්නේ අපි කොහොමද මම මේක මගේ මේක මම කියලා අපි හදා ගන්නවා යම්කිසි වැටකොත් වැට ගහගෙන ඊට පස්සේ අපි ඒකටනේ රණ්ඩු කරන්නේ ඒක ඕනේ කියලානේ ජීවිතේ යන්නේ මේක මගේ මේක මම මේක මගේ අයිති නෑ මම ඕකට කැමති නෑ ඒක හරිය අමුතු දෙයක් නේද සංසද ලෝකෙ සිද්ධ වෙන කවුද ඒක පාලනය කරන්නේ කවුද තීරණ ගන්නෙ මේක ඇත්තටම કૃතිම දෙයක් අත්‍යවශ්‍ය දෙයක්ුත් නෙමෙයි මුත් કૃතිම වුණත් අනිවා අනාම අමෝරාවෙන් ඇති කරගත්ත දෙයක් වුණත් ඇති කරගත්ත කෙනා ඒ ප්‍රමාණයට විඳවනවා. නිදර්ශනයක් වශයෙන් කියනවා මේ මීමැසි පොදියක් හරි වේගුලක් හරි ගත්තාම ඒ මුළු මීමැසි පොදියටම ආත්මයක් තියෙනවා. නමුත් එක එක මීමැසට ආත්මයක් නැහැ. එක එක මිනිසා උදේ ගියාට පස්සේ ඌ පරාග ගෙනලා ගෙනත් දාන එක විතරයි ඌ දන්නේ. ඌ දන්නේ පිලව් ඇති කරන එක, වද බඳින එක, බිත්තර දාන එක ඌ දන්නේ නැහැ. නමුත් මුළු පද්ධතිය යනවා. මේ මැදිපොදි විසිල්ලා ගියාට පස්සේ වදේ කියන නම නැහැ. පොදි එකතු වුණාම මේ වදේ කියන එක තියෙනවා. ඒ වගේ මේ එක එක පාර්ට්ස් එක එකතු වුණාට පස්සේ ඒකකයක් වෙනවා. ඒකකේ වුණාම අර පොඩි පොඩි කොටස් වල එකතුවට වැඩිය මොකද්දෝ එකතුයක් එනවා. සම් ටෝටල් එක මේ කැලියෝල එකතොට වැඩි. ඒකක් තමයි සබාවක් කියන්නේ. අපි එක එකනක් වෙලා ඉන්නවට වැඩිය අපි කට්ටියක් වෙලා 10 දෙනෙක් වෙලා සමිතියක් හදාන සබාවක් කරලා ව්‍යවස්ථාගත කරගම ඒකට උතුරු නඩු දාන්න පුළුවන්. ඒක ලීගල් බොඩි එකක් වෙනවා. නමුත් ඒ කෙනෙක්ව මරණ දඬුවම නියම කරන්න බෑ. මොනම හේතුවක් නැතාවත් සබාවක් කරන වැරද්දකට සමාජිකයන්ට මරණ දඬුවම තීන්දුව කරන්න බෑ. මොකද නඩුව යන්නේ ලීගල් බොඩි එකට. ඉතින් එහෙම ලීගල් බොඩි ගන්න නැතුව දුවන්න බෑ. ඉතින් ඒ වගේ තමයි මේ කෑලි කෑලි එකතු වුණාට පස්සේ අප්පුවා මේ කෑල්ලයි ඒත් කැතරින්ගේ කෑල්ල එකතු කරගෙන මේක මම කියාගත්තට පස්සේ ඒ ඒකකේ ලොකු සතුටක් විඳිනවා. මේ ඔක්කොම පාලනය කරන්නේ මම මගේ මම තමයි මේකේ නිවැසියා මම තමයි මේකේ අධිකරණ අධිකාරී ශක්තිය මගේ විධායක බලයක් තියෙනවා ඒ විධායක බලයට හරියගෙන කැමති නමුත් කවදා හෝ Taman ඕන දෙයකට යොමු කරපු දවසේ තේරෙනවා විධායක බලයක් නැහැ කියන්නේ යන්නේ. එයාට ඕන දේ අපි කරනකොට එයාගේ දාසකත්වයේ තියෙද්දි නම් බොහොම සතුටින් අපිට විධායක බලතල තියෙන වගේ පෙන්නගෙන යනවා. ඔබ මේක කරපන් කියලා කියපු ගමන් පේනවා කිසිම විධායක බලයක් නැහැ. ඉතින් ඒකට පේන්න තියෙනවා අපි මේ මම යගේ සක්කාය දිට්ඨියේ 16ද නැත්නම් සක්කාය දිට්ඨිය මගේ දාසකත්වයේ තියෙනවද කියන එක මොන විදිහකට තීන්දුව කරන්න බෑ. ඉතින් මේ වගේ තියෙන මේ ඒකකයක් වශයෙන් අපි මේ ලීගල් බොඩි එකක් වගේ තියන්නේ හිටියට ඒකේ අධිකාරී ශක්තියක් හෝ නේවාසිකත්වයක් හෝ විධායක බලයක් තමයි නැහැ කියලා පිළිගත්ත ගමන් පෘථග්ජනයට ઈચ્છා බංගත්වයක් වෙනවා. එතකොට යාට මොටිවේෂන් එකක් නැති වෙනවා. ජීවත් වෙන්න හේතුවක් නැති වෙනවා. ජීවත් වෙන්න ඉස්සරහට යන්න ගැම්මක් නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා දේශපාලනඥයෝ හරි කැමැති මම කියා ගන්න කතියේ. මොකද ඒ කට්ටියට කියලා ඡන්දෙ ඉල්ලන්න පුළුවන්නේ. කෙනෙක් ඉන්න බෑ. ආර්ථික කෙනත් කැමතියි. ආර්ථික විශේෂඥයන් කැමතියි මම එයා දකින්න. සමාජ විශේෂඥයන් කැමතියි. ඉතින් ඒගොල්ලන්ට නැත්තම් ඒගොල්ලන්ගේ ගේම ගෙනියන්න බෑ. නමුත් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඔයා දේශපාලනඥයන්ටත් ආත්මයක් නැහැ. ආර්ථික විශේෂඥයන්ටත් නැහැ. සමාජ විශේෂඥයන් උන්ට පිළිගන්න කැමති නැහැ. මොකද ඒක ප්‍රසිද්ධියේ ඉච්ඡා බංගච්චටපත් වෙන වැඩක්. ඒ නිසා Tamanට පුළුවන් අනාත්ම බව ඔප්පු කිරීමේ පසටනක් කරන්න කෙනෙකුට නෑ තව කෙනෙක් අනාත්මයි කියලා කියන්න අයිතිවාසිකමක්. ඉතින් ඒ මේක ආධ්‍යාත්මික ප්‍රශ්නයක් මේක ආගමික ප්‍රශ්නයක් නමුත් සමාජික වශයෙන් හෝ සදාචාරාත්මක කවදාත් විසඳන්න බෑ. විසඳන්න ගිය ගමන් අනිවාර්යයෙන්ම අන්‍යෝන්‍ය අවබෝධය සහ අන්‍යෝන්‍ය මේ sannivedanaye විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඒ නිසා අපි ගත්තොත් මේ මේ පටිගත කරන යන්ත්‍රයටත් ඇහෙනා වගේ එකක් වෙනවා. ඒකෙත් ඔක්කොම සද්ද තැන්පත් වෙනවා. නමුත් කවදාකවත් ඒක ප්‍රතික්‍රියා කරන්නේ. මිනිස්සෙකුටත් ඒ හා සමාන දෙයක් වෙන නමුත් කිසිම දෙයක් ප්‍රතික්‍රියා නොකර අරින්නේ ඇහි නැහින හැම දෙයකම රුචි අරුචිකම් පහළ වෙනවා. ඉතින් මේක හොඳයි තමයි. මේක ප්‍රතික්‍රියා කරන්නේ නමුත් මේ යන්ත්‍ර කවදාකවත් සෝවන් වෙන්නේ නැහැ. සෝවන් වෙනවනම් මේක සෝවන් වෙන්න කල් නැහැ. ඒ තරම් බනහලා තියෙනවා. අනික කට්ටිය එහෙම නෙවෙයි බනහන කට්ටිය අරගන්නවා. අරගත්තට මොකද? මූලික හරය ගන්න විදියක් නැහැ. මොකද Taman ඩෝන් ටික විතරයි අහන්නේ. ඕන නැති එක අයින් කළා දාන්න. ඉතින් මේක ඇතුවත් බැරි නැතුවත් බැරියක් එක් තමයි. ඒ සක්කාය දිට්ඨිය කියන එක ඒක නිකන් හෙලෝග්‍රැෆික් මවල ගත්ත චිත්‍රයක් වගේ නිකන් මායාවක් වගේ හොල්මනක් වගේ එහෙම නැත්නම් විරිගුවක් වගේ තියෙනවා කියන කාරණාවලු තියෙනවා නැහැ කියන කාරණාවලු තියෙනවා බුදුරජාණන්තු කියනවා ඔබේ එකම මුළු ජීවිතේ තියෙන වැදගත්ම සත්ක්‍රියාව තමයි මේක තියෙනවයි කියලා අරගෙන තියෙන බව ඔප්පු කරන්න උත්සාහ කරපන් උත්සාහ කරන්න කියලා දවස් තියෙනව නැහැ එයිසයි ඉතල තියෙනවයි කියලා බාර අරගෙන ඒක හරියටම රාමු කරලිවලා එක එකක් කරන උත්සාහ කරලා බලන කොතරද මෙයා ඉන්නේ කියලා ඒ නිසා ඉස්සෙල්ලා අපි ආශාසය තියනවා කියලා බාර ගන්න. ප්‍රසවාසය තියනවා කියලා බාර ගන්න. වම තියනවා කියලා දකුණ තියනවා. ඔක්කොම තියනවා. ඒ වගේ හැඩතල ඔක්කොම බලනවා. බලන්න බලන්න උද්ද කරනවා කියලා බලනකොට මේක ගන්න දෙයක් නැහැ. ඒක නිසා ඒක තියෙන්නේ මායාකාරී ස්වරූපෙන් ප්‍රතිපදාවත් මායාකාරී ස්වරූපෙමයි උත්තර දෙන්නේ. සාකච්ඡාවකින් තර්කයකින් කවදාකවත් කෙලවරකට යන්න බෑ. හැබැයි ප්‍රතිපදාවෙන් ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ට නිමාවක් දකින්න පුළුවන්. ඒ නිමාව දකින්න ගොඩාක් ඒකේ වංචනික බව, ඡාටු බව, ෂට බව හරහා තමයි යන්නේ. ඒක මායාකාරී ෂට වංචනික ධර්මයක් හරහා තමයි ඔය සක්කාය දිට්ඨිය හැමදාම පැවැත්ම කරගෙන යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. සතිය ටිකෙන් ටික දියුණු කරනකොට යම්කිසි අකුසල චේතනා පහළ වෙන අවස්ථාවේදී ඒ අකුසල චේතනාව හඳුනාගෙන ඒ වචනයට හෝ ක්‍රියාවට නැගීමට පෙර ඒ අකුසලයක් හඳුනාගෙන එතනින්ම නවත්වා ගන්නවා නම් ඒ අවස්ථාවේදී අකුසල කර්මයක් සිද්ධ වෙනවා. ඇතර කර්මයට ප්‍රධාන වැඩේ චේතනාව චේතනාම්බික වේ කම්මං වදාමි ඊට පස්සේ අපි ගත්තොත් සත්‍යං මරණ ශීඝාවලියක් ගත්තොත් පණ ඇති සතෙක් වෙන්න ඕනේ පණ තියෙන බව දැනගන්න ඕනේ චේතනාවක් තියෙන්න ඕනේ චේතනාන් ක්‍රියාවක් කරන්න ඕනේ ක්‍රියාවෙන් සතෙක් මැරෙන්න ඕනේ එතකොට ඔය කියන විදිහට සතා මැරිලා නැහැ නමුත් සතා මැරීමේ චේතනාව වෙනකොටම අහු වෙනවා මට දැන් චේතනාවක් ඇවිල්ලා තියෙනවා එතකොට මේ චේතනාව සඳහා ක්‍රමසාවිදිත් හදමින් දැන් ඉන්නේ සතා මරන්නත් හිතලා කරගෙන යනකොට තේරෙනවා මට මේක ගැළපෙන්නේ නැහැ. මම එන්නකොට මේක ගැළපෙන්නේ නැහැ. මම සතිය වඩන කෙනෙක් කියලා අර චේතනා පහළ වුණා. චේතනාවට ප්‍රයත්න කරගෙන යනකොට තමයි නතර වෙන්නේ. එතකොට යම් පහෙන් දෙකක් විතර කර්ම රැස් වෙනවා. නමුත් විචක්‍රමණය වෙන්නේ නැහැ. සතා මැරෙන්නේ නැහැ. මේ මැරෙන බව දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කර්මයක් වෙන්නේ නැත්තේ නැහැ. හැබැයි ඒක කර්මපතයක් වෙන්නේ නැහැ. කර්මපතයක් වෙන තමයි කර්මපා සම්පූර්ණ වෙන්න ඕනේ. පතයක් බවට පත් වෙන්නේ ඉස්සෙල්ලා කර්මයකට අවශ්‍ය කරන අඩුම කඩුම සකස් වීමක් සිද්ධ වෙනවා. චේතනාව චේතනාවේ බලවත්කම හැටියට. උනාසේ තව ප්‍රශ්නක් වෙනවා පටිච්චසමුපාදය සම්බන්ධයෙන්. ස්වාමීන් වහන්සේ දැන් පටිච්චසමුපාදයේ විවිධ බුද්ධ දේශනාවල සඳහන් වෙන ආකාරයට එක එක ආකාරයකට විග්‍රහ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් සමහර අවස්ථාවල අවිද්‍යාපච්චය සංඛාරා එතනින් පටන් අරගෙන ගොඩක් වෙලාට සවිස්තරව දක්වනවා. ඒ වගේම පටිච්චසම්පාදයේ විශේෂ තැනක් තියෙනවා තණ්හා තණ්හාවට හේතුව උපාදාන උපාදාන නිසා භවය හට ගන්නා බව. ස්වාමීන් වහන්සේ මේක සමහර අවස්ථාවලදී අර අනුපිළිවෙලට යෑමේදී යම්කිසි ප්‍රශ්න යම් කිසි දෙයක ඒක වටහා ගැනීම යම් කිසි දුෂ්කරතාවයක් තියෙනවා ඒ අනුපිළිවෙල සම්බන්ධයෙන්. පටිසම්පාදයේ යම් කිසි දෙයක දැනුමක් හොඳටම ලබා ගැනීමට සුදුසුම කොටස් කීපය මොකක්ද? ඔය කියන විදිහට කොමඩක්ක සම්පූර්ණක ඉතින් මූලධර්ම ධර්මයක් විතර ලබා ගන්න වෙන්නේ අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නහෝති අස්මින් නිරුද්ධා ඉදං නිරුද්ධති අස්වින් සමුදයා ඉදන් සමුදීටි කියන මුල් ධර්ම විතරයි ඔකේ තියෙන මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ සංසිඳ කල්ලි මේ සංසිඳෙන්නේ මේ හට ගන්න කල්ලි මේ හටගන්නේ. ඒකට ඔන්න අවිද්‍යාව කියාගන්න එතකොට සංකාර වෙනවා දෙවෙනි එකට. මුලයකට සංකාර දැම්මොත් විඥාන වෙනවා දෙවෙනි එක. ඒ නිසා මූල ධර්මයේ තියෙන්නේ මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ. ඒක තේරුම් අරගන්න ආස්වාද ප්‍රසආසය ඇති කල්ලි ආස්වාද ප්‍රසආසය මෙනෙහි කරන්න පුළුවන්. ආස්වාද ප්‍රසආසය නැති කල්ලි ආස්වාද ප්‍රසආසය මෙනෙහි කරන්න බෑ. අනිත් වගේ සරල කාරණාවකින් ආස්වාදපසලා ආස්වාදලා ආස්වාසේ දන්නවනම් දැනෙනවනම් මෙනෙහි කරන්න පුළුවන්. ආස්වාසේලාදී ආස්වාසේ නොදැනෙන මට්ටමට යනකොත් භාවනාව යන වෙලාවක් එනවා. එතකොට ආස්වාසේ තියෙනවා හැබැයි මෙනෙහි කරන්න බෑ. මොකද දැනෙන්නේ නැති නිසා අන්නේ වගේ Tamanට අත්දකින්න පුළුවන් පටිච්චසමුපාදේ ගොඩාක් මේ අස්පනා අපිට දැකිය හැකි කොටස් ටිකක් තියෙනවා. අන්නේ ටික දැක්කොත් නම් අර මූල ධර්මයෙන් පෙන්වන්න තියෙන එකට මස් ලැබෙනවා. ඕජාව ලැබෙනවා, පණ ලැබෙනවා. නැතුව කොච්චර අරව කටපාඩම් කරත් ඒක නිකන් මේ මැරිච්ච ගහකට පොර දානවා වගේ. ඒ නිසා ඒක නැතුව බෑ. මූල ධර්ම ධර්ම තියෙන්න ඕනේ. නැත්නම් ඒක ප්‍රත්‍යක්ෂය. පොඩි කොනක හරි ඉදිනදා ජීවිතේ Tamanට අදාළ භාවයක් ප්‍රත්‍යක්ෂ භාවයක් නැතුව ඔය කොච්චර පටිච්චසමුපාදයේ විග්‍රහ කරන්න ගියත් ඒක නිකන් පොතේ ගුරෙක් බවට බුක් නොලෙජ් එකක් වාට පවනායිනපත් වෙන්නේ අත්දැකපටපත් පස්සේ තමයි ඒත් අංග සම්පූර්ණ කරන්න බෑ සරුවචනාංශගේ මට්ටමට. නමුත් Tamanට මේ දුක ගෙවම් කරලා දුක ඉවර කරන මට්ටමට යන්න සෑහෙන ධෛර්යයක්, සෑහෙන අදිෂ්ඨාන ශක්තියක් ඇති කළ දෙනවා මේ ඉදීලිය පායනකොට මේ ඇතුලේ උෂ්ණ දැනෙනවා. ඒ ඉදීලිය ප්‍රියමනාප අමනාප ඇති වෙනවා. ඒ ප්‍රියමනාප අමනාප වල හැටියට අපිට යම් යම් ක්‍රියා කරන්න හිතන මේව තමයි පටිච්චසමුපාදය කියන්නේ. ඒසට අවිජ්ජාපච්ච සංකාර කියන්නේ කියන්නේ ඉරේලිය වැටෙනකොට අවුව මේ රස්නිය දැනෙනවා. ඒක පැහැදිලිනේ. ඒක ෆිසික්ස්. නිකන් සාමාන්‍ය භෞතික විද්‍යාව. ඒකට අත්දැකීම කිට්ටු කරගත්තාම අනුන්ට කියන එකක් නෙමෙයි තමන් අත්දැකගෙන ඉතිකිට්ටු කරගත්තාම ඒ දෙකේ කාබනික සම්බන්ධ බව පේනවා. ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාසයට සම්බන්ධව සක්මනේ වම දකුණට සම්බන්ධව ලැබෙන අත්දැකීම් වලත් අභ්‍යන්තරකරණේ ඒ තොරතුරු වල එතන එතන තේරුම් ගන්න පුළුවන් හරිය තමයි ගොඩාක්ම ඔගේ අමාරු හරිය. ඉතින් ඒක නිසා අර දැනුම තියාගෙන භාවනා කරන කෙනාට තමයි එයාගේ චරිත ලක්ෂණ වල හැටියට යම් යම් කොටස් පැහැදිලි වෙනවා. ඒත් ඕම ඩිංගයි. ඊට පස්සේ වඩා පැහැදිලි වෙන කොටස හරහා තමයි ගමන යන්නේ. එතකොට අර මූල ධර්ම දැනුම Tamanට වාසිදායක විදිහට උදව් කරනවා. එහෙම නැත්නම් පොතේ දැනුම තියෙන විදිහට ඇත්තම දුක ගෙවන් කිරීමක් වෙන්නේ නැහැ. පොත කොච්චර පාඩම් කරා. අධ්‍යක්ෂ ප්‍රමාණය අනුව තමයි දුක ගෙවන් කිල්ලකොටත් දුක යන්ත්‍රණය යන්ත්‍රණය මෙහෙමයි කියලා දැක් ගන්න පුළුවන් වෙන්නේ. අත්දැකීම තමයි ගොඩක් මෙතන වැදගත් වෙන්නේ. ඒ සඳහා මේ භාවනාවේදී පස්සපච්චා වේදනා කියන තැන තමයි ඇති වෙන ඇති වෙන හැම ස්පර්ශයක්ම සතියට යට කරනවා නම් ඒ මතුවෙන ස්පර්ශානුව මතුවෙන විඳීම ආස්වාදයෙන් කොට ඇති වෙන විඳීම මේමයි ප්‍රසවාසය ඇති වෙන විඳීම මේමයි කියලා දෙක වෙන් කරලා හඳුනා ගැනීම හරහා මේ ඒ පුරුක මේ විපස්සනා වේදී සෑහෙන්න ඉස්සරහට අරන් තිනා වගේ පේන තියෙනවා මම දැනගන්න කැමතියි අද මේ රිට්‍රීට් කී දෙනෙක් ඉස්සල්ලාම තාට වගේ ආපු කට්ටිය මුල්ම කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා. ෂා. දෙමයිතනේ අපි කරපු වැඩියෙන්ම අලුත් කට්ටිය අවිල්ල ඉන්න රිට්‍රීට් එක වෙන්නේ. මොකද අනිත් ඒවාට පරණ කට්ටිය කොහොම හරි රිංග ගන්නවා. එල්ලව ගන්න බැරි විදියට. ඉතිකල් වෙලා 80ක් විතර පරණ අයමයි ඉන්නේ. හැබැයි අලුත් අය එන ධර්ම හොඳයි. දැන් අපි ක්‍රමයේ තිබුණ ඇත්තට අවුරුද්දකට එක්කෙනෙකුට දෙකක්ද වාරද තුනක්ද වාර ගණක් වෙන විදිහට කම්පියුටර් එකේ මේකෝල කපලා යන ක්‍රමයක් තමයි හදලා තිබුණේ. ඒක අපිට ඇත්තට තාම ක්‍රියාත්මක කරගන්න හම්බුන්නේ නැහැ. අපි බැලුවේ පුළුවන් තරම් තරුණ පිරිස වලටයි අලුතෙන් එන අයටයි ඉඳ ලැබෙන විදිහට 100ට සෑහෙන ප්‍රමාණයක් ඉඳ ලැබෙන විදිහට පරණ කටියටියාම ලේසි කාලසටහන ඒගොල්ලෝ දන්නවා. කාට හරි ඕන විදිහට යොමු කර වේදී අපිට නායකත්වය වගේ දේවල්ට උදව් කරගන්න පුළුවන්. ඒ නිසා පරණයත් සම්බන්ධ කරගන්නවා. නැත්නම් පුළුවන් තරම් අලුත් අය එන විදිහට තමයි අපි හැදුවේ. හැබැයි මේ කම්පියුටර් දාපු එකේ 100%ක්ම තාම අපිට ඒ ඒ දත්ත පදනම හදාගන්න බැරි වුණා. දැන් එහෙනම් අපි මෙතනින් අපේ සාකච්ඡා වාරය સમાપ્ત කරන ප්‍රශ්න නැතයි කියන උපකල්පනය මත අපි මෙතන පැයක් විතර වෙලාව දෙකේ ඉඳලා තුන දක්වා කාලේ සක්මන සදා ගත කරලා තුනට අපි නැවත එකතු වෙනවා මේ හරියංක භාවනාවක් සමූහ භාවනාවක් සඳහා පිළිමයට කැමති නම් උඩ ශාලාවේ කරන්න පුළුවන්. අපි ඊට පස්සේ හතර පහ සක්මනකට පස්සේ පහය පහය ධර්මදේශනාවක් සඳහා ඒකට ශීලමු දෙනා මෙතන සම්බන්ධ වෙනවා. ඒ අනුව අපි ධර්ම සාකච්ඡාවේ නිමා මෙතනින් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච ශීල දෙනාටම තෙරුවන් සරණයි.